අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පටන් ගනිමු අපේ සැලසුම් කළ පරිදි ධර්ම සාකච්ඡාව සඳහා පොදු කමඨාන් සුද්ධ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරන විදිහට අපි තරංගගෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න හතරක් තියෙනවා වාචික ප්‍රශ්න එකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම ටික කලක සිට භාවනා කරන අයෙක් වෙමි. මෙය මාගේ තෙවන කමඨහන් ලිපියයි. පර්යංක භාවනාව සිදු කිරීමේදී පර්යංකයට යොමු වූ පසු සිත කයට යොමු වේ. ආනාපානය නොපෙනී වාඩි වී සිටින ආකාරය වැටහි. ඒ දෙස සිත යොමු කරගෙන සිටින විට ඡායාවක් වන් අපහැදිලි රූප හා සිතුවිලි සිතට ගලා එයි. ඒ දෙසම සිත යොමු කරගෙන සිටින විට දිය රැලිසේ කම්පණය වන ආකාරයකුත් දිය රැලි මතට ආලෝකය වැටුන විට දිලිසෙන ආකාරයකුත් ලෙස සිතට දැනේ. සිතුවිලි නොමැතිය. සිදුවන දෙය දෙස පිටස්තර පුද්ගලයෙකු ලෙසින් මම බලා සිටියෙමි. ඒ ආකාරයෙන් සිදුවන දෙය සිතට යම් තරමක අපහසුාවක් ගෙන දුනි. එවිට දැස් විවර කර මද වේලාවක් පර්යංකයේම සිටියෙමි. නැවතත් දැස් වසා ගත්ෙමි. එවිටද ইহත සිදු වූ දෙයම නැවතත් සිදුවිය. අපහසුතාවය මැඩගෙන ඒ දෙසම බලා සිටින විට දිය රැලි නැගෙන්නාක් මෙන් සිතට දැනුණු දෙය ක්‍රමයෙන් තුනී වී ගොස් ඊටමත් සියුම් නලියන ස්වභාවයක් සිතට දැනුනි. නලියන ස්වභාවය හඳුනාගත නොහැකි තරමට සියුම් වූ විට සිත කය දෙසට යොමු විය. ආනාපානය නැත. සිත දන හිසේ ඇති වූ සියුම් වේදනාවකට යොමු විය. ඒ දෙස බලා සිටියේදී බාහිර ශබ්දවලට සිත යොමු වේ. ශබ්ද හා වේදනාව අතර මාරුවෙන් මාරුවට සිත යොමු වෙමින් ඉතිරි පර්යංක කාලයම ගත විය. සිතට අවුල් සහගත බවක් දැනුනි. ශබ්ද ඇති විට වේදනාව නැති බවත් වේදනාව ඇති විට ශබ්ද නැති බවත් දැනගතිමි. ස්වාමින් වහන්ස සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ උපදේශ පරිදි සිදු කරගෙන යමි. එහි ගැටලුවක් නොමැත. සක්මනේදී අත්විඳින ශරීරයේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ආකාරය එදිනෙදා ජීවිතයේදීද අත්විඳිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. ත්වන් සරණයි. මේ අර ශක්මන විස්තර කරනකොට විස්තර කරන හතර මේ ස්වයංක්‍රීය බවට අපි කියනවා අනායාසෙන් සිදුනොයි කියලා නැත්නම් ඉබේ දේවල් සිදුනොයි කියලා. ඉතින් ඒක ඊට වැඩි විස්තර සහිතව විස්තර වෙනවා මේ පරියංකේදී. නමුත් මේ අනායාසෙන් ඉබේ මේ දේවල් ඔක්කොම එක්ක තරංගාකාරයෙන් එහෙම නැත්නම් කම්පනයක් ස්වරූපෙන් එහෙම නැත්නම් සීචිවිලි ශබ්ද අතරින් පේනකොට ඒ විදිහ ඒ දිස ඒ පේන දේ දිහා Taman බලන හැටියට ඒක වෙස්මාරු කරනවා. කලබල හිතකින් බැලුවොත් ඒක කලබල වෙනවා. මේක තමයි භාවනා හොඳම තැනක් කියලා නිස්සද්දව බලනකොට හිත නිස්සද්ද වෙනවා. මේකත් නිස්සද්ද වෙනවා. මේක සද්දයක්ද කියලා බලුවොත් සද්දයක් තමයි. මේක හිතවිල්ලක්ද කියලා බලුවොත් හිතවිල්ලක් තමයි. වේදනාවක්ද කියලා බලුවොත් වේදනාවක් තමයි. මෙන්න මේ දේ දිහා බලලා ඒකට මොනවාක්වත් ආරූඪ කරන්නේ නැතුව ඒකට මොනවාක්වත් නංවනම් දාන්නේ නැතුව ඒකට අඳුනා ගන්න නැතුව ඒක දිහා බලාගෙන ඉන්න එක හරි වෙහෙසයි. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක බුදු සාරිපුත්‍ර සාංශය සඳහන් කරන එක දිහා බලාගෙන ඉන්න එක පෙළෙන ගතියක් තියෙනවා. ඒක තවන ගතියක් තියෙනවා. ඒක සංකත ගතියක් තියෙනවා. ඒක විපරිණාම ගතියක් තියෙනවා. නමුත් මින් අපිට හැමතැනම කෙලෙස් නම් මේක දැස බලා සිටීමෙන් අපි කෙලෙස් නොකර සිටීමට ඉගෙන ගන්නවා. මේකට නොදකින්න ඔබතන් කියලා බැලුවොත් භවනා නොදකින්න ඔබතන් තමයි. මේක භවනා ලොකු ජයග්‍රහණයක් කියලා බැලුවොත් ලොකු සතුටක් එනවා. ඒ නිසා මෙතෙන්ට යනකම් භාවනා කරුවට පස්සේ Taman ඒක බාර ගන්න ස්වරූපෙන් ඒක Taman බාර ගන්න. නිසා මේකත් එක්ක පුළුවන් තරම් දවසම ඉන්න. එතකොට තේරෙනවා සක්මන් කරන්න ගියත්, එදින්දා වැඩ කරන්න ගියත්, පරියන්කේ ඉඳගත් ඉබේ සිද්ධ වෙන දේ කිසිම කෙලෙසයක් නැහැ. ඔකට හොඳ නරක කියන්න යන්නත් එපා, හරි වැරදි කියන්න යන්නත් එපා. ඒක දිහා බලාන ඉන්න නොදැක්කා වාගේ. ඒක ඇහුම්කන් දෙන්න ඒකට නෑ වුණා වාගේ. ඒක මොන පණිවිඩය දෙන්න ආවත් මෝඩෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. බැරිම නම් මලබිනියක් වගේ වෙන්නේ කියලා සරුවචනසි කියලා තියෙනවා. ඒ නිසා බොහෝ ලස්සනට ආසන්නට යනකම් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයලා තියෙනවා. ඉතින් ඒ සපයුක් කෙනා මේක පිළිබඳ සෑහෙන අවබෝධකින් වැඩ කරලා තියෙනවා. ඉස්සරහට මතක තියාගන්න මේ පේන දේට ඒක කම්පනයක්, චංචලයක්, ගොජයක්, එහෙම නැත්නම් සම්තතියක් වශයෙන් නන් තියෙනවා. ඒකට ගොරවන්න ගත්තොත් ඒක ගොරවනවා. ඒකට සාන්ත වෙන්න ගත්තොත් මේ තමනු සාන්ත වෙනවා. මේක තමයි සත්‍ය කියලා බාරගත්තොත් තමයි සත්‍ය අවබෝධ කෙරෙක් කෙනෙක් බාටපත් වෙනවා. මේක නොදකින් නොපතන් කිව්වොත් තමයි නොදකින් නොපතන් වහකන්න හිතෙනවා. ඒ නිසා මේ පේන දෙයට විරිත් ඇව්වොත් කන්නඩියක් විතර ගිය විරිත්තු වගේ ඒක අපට විරිත්තනවා. ඒකට hina වුණොත් එයා අපිට hina වෙනවා. ඔය තමයි රිලෙවකට වෙලා තියෙන රිලෙවට කන්නඩි දුන්නා පස්සේ අර යහපැත්තේ ඉන්නේ රිලෙව ඔක්කො විරිත්තනකොට මූත් විරිත්තනවා. එහා පැත්තේ ඉලෝ මේ කේන්ති ගන්නකොට මේකත් කේන්ති ගන්න. ඌ දන්නේ මේ එහා පැත්තේ ඉන්නේ මගේම පිළිබිබෝ පිළිබිබෝ කියලා ඒ නිසා අපි සමාජයේ හැසෙන්නකොට අපි මේ සමාජයට මොන විදිහටද ක්‍රියාත්මක කරන්නේ ඒ විදිහට සමාජය අපිට ක්‍රියාත්මක කරනවා. ඉතින් දැක්කට නොදැක්ක වගේ ඉන්න. ඉතින් කොච්චර හොඳ බලන්න ඒක සමාජයක් නැතුව ඉඳ තියෙනවද? එදා පින කියන්නේ. එදා විවේකයේ කියන්නේ. එදා හුදේකලාව කියන්නේ. ඒ තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ඒකට ලොකු සාංශ වචන දෙම විස්රාමය කියලා. සේනගත් එක්ක ඉඳ ගියොත් වහ කන්නවත් නැණ ඉල්ලගෙන කනවනේ. උ මට කැලලා දෙන්න කියලා. ප්‍රශ්නේ නැහැ කාලා කරබන හිටවියවකෝ. කාලා අපිට දොස් කියන්නේ. සේනගක්ක ඉඳ වෙරමයි කියලා කියන්නේ විශාල අකුසල කර්මයක්. ඒ නිසා ඒ ඒ ඒ දෙයට අපි හැසිරෙන ආකාරයෙන් ඒක අපිට හැසිරෙනවා. ඒ නිසා මේ භාවනාවේදී මේ සංඥා මට්ටමට ගියාට පස්සේ මේක තමයි පළවෙනිම ආර්ය සත්‍ය කියලා වරගන්න. මේ තමයි දුක්ඛ සත්‍ය. ඉතින් අපිට ඒක බෙල්ල ගලවලා යනවා තරම් අමාරු නෑනේ. අතපය ගන්නවා වගේ අමාරු නෑනේ. මේක හැබැයි නුරුස්නා ගතියක් තමයි තියෙන්නේ. පෙළෙන ගතියක් තමයි තියෙන්නේ. තවන ගතියක් තමයි තියෙන්නේ. මේක බලාන ඉදිරියේ තියෙන ලාභය තමයි වෙන දෙයක් පතන් නැති නිසා තණ්හාවක් එන්නේ නැහැ, අවිද්‍යාවක් එන්නේ නැහැ, කෙලෙස් දෙන්නේ නැහැ. ඉතින් මේක ආවට පස්සේ දිග්ගටම තියන්න. දවස පුරාම නිින්දෙදිත් ගන්න. අවදි වෙනකොටමත් ගන්න. නිින්දට යනකොටත් ගන්න. කවුරු හම්බ වෙනකොටම ගන්න. විමර්ශන යනකොටම ගන්න. කැක්කමක් එනකොටම ගන්න. කැක්කම යනකොටම ගන්න. අද්දයක් එනකොටම මේක ගන්න. සද්ද යනකොටම මේක ගන්න. ආස්වාසය එනකොටම මේක ගන්න. ආස්වාසය යනකොටම මේක ගන්න. එන්න මේකට හැසිරෙන ස්වරූපේ සත්පුරුෂ සත්පුරුෂ භාවයේ මේකට හැතිරෙන අසත්පුරුෂෝ නම් ඒක අපිට අසත්පුරුෂව හැතිරෙනවා. මේකට අපි සත්‍ය වශයෙන් සලකලා හැතිරුණොත් ඒක හැතිරෙනවා. ඒ නිසා මේක භාවනාවක්වත් බුද්ධ ආගමක්වත් මොකක්වත්ම නෙවෙයි. ඉතින් මේක පිළිගන්න මේකට ලෑස්ති කරන්නයි මේ සරුවචනාංශේ 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරලා තියෙන්නේ. මේ මතුවෙන දේත් එක්ක ගැටෙන්න එපා. මේ මතුවෙන දේ විනිශ්චය කරන්න යන්න එපා. හැබැයි තමන් කරන දෙයට නම් බුදුහාමර මොකුත් කියන්නේ. ඒක ඉතින් කර්ම රැස් කිරිලා. මොනක් කරන්න එපා. වෙන දේ දිහා බලලා ප්‍රතික්‍රියා නොකර උපේක්ෂා කියලා වචනේ පාවිච්චි කරනවා. ඒකට කියන්නේ අකම්පිත මනස, නොසලෙන මනස, තාදී මනස, එහෙව් මනස. එහෙව් කියන වචන තමයි ගොඩාක් පාවිච්චි කරන්නේ සච්නස් කියලා කියන ඉංග්‍රීසියෙන්. ඒක දිහා බලාගෙන ඉන්න බලන්න ඉන්න බැරි අපිත් එක්ක වටේ ඉන්න කට්ටිය ඉන්න දෙන්නේ නැහැ. ඒකට මේක පිළියම් කරන්න හදනවා. මේක ආලවට්ටම් කරන්න හදනවා. මේක සද්දයක් කියන්න හදනවා. මේක වේදනාවක් කියන්න හදනවා. මොන මොනකටවත් ඔක ගැළපෙන්නේ නැහැ. ඕකෙන් ඕනම දෙයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒකට ඒක දැක්කට පස්සේ හොඳට සාන්ත වෙලා කල්පනා හිටියොත් ඒකත් එහෙම සාන්ත වෙනවා. මේක දැක්ක පස්සේ නද්දකින් ඔබතන් කියන්නකොත් Tamanට නද්දකින් ඔබතන් වෙලා නැගිටලා යන්න වෙනවා. ඒ නිසා ඒකට ක්‍රියාත්මක වෙන ආකාරය දෙන්නේගේ සමාන නැහැ. ඒ නිසා මේක ආවට පස්සේ සක්මනේදී දකපු විදිහටම එදින්දා වැඩවලදීත් මේ අනායාසින් යන්නලන්ට යන්න දෙයි. එහෙම නැත්නම් මේකේ තියෙන්නේ අනායාසිකන සන්තුප්ති කරවත් මොකක්ද තියෙන කිය වචනේ සක්මන් කරනකොට දැනනයි කියලා ඒකත් හොඳ හොඳ ප්‍රයෝගිත වචනයක් සක්මනේ සක්මනේදී අත්විඳින ශරීරයේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ස්වයංක්‍රීයභාවය. ඔය හේයන්නරි. මුළු ලෝකෙම ස්වයංක්‍රීයයි. දැන් අම්මලා හිතාන්නේ අපි නැත්තම් ගෙදර දුවන්නේ නැහැ. තාත්තලා හිතාන්නේ අපි නැත්තම් හම්බ කරන්නේ නැත්තම් මේක කරන්නම බෑ. ඔක්කොමලා කෙරුමලා තමයි. ඔක්කොමලා අක්කලා තමයි. ඔක්කොමලා අයියලා තමයි. ඔක්කොමලා මුදුනලා තමයි. ඔක්කොමලා තව වචන සෙට් එකක්ම තියෙනවා මයිගා. තොපි ඔක්කොම පළයවියන්ට මේක ඒත් දුරව. මේ ලෝකෙට මොකක්වත් වෙන්නේ නැහැ. ඔය එක්කෙනෙක්වත් නැතුන කියලා මොකක්වත් වෙන්නේ නැහැ. හිතාගෙන ඉන්නම් අපි මේ ලෝකේ කර උඩ තියාගෙන වගේ ඇට්ලස් යෝධයා වගේ. ඉතින් අම්මේ අදි නැදිලා කියලා. අනේ උඹලා ඵලයල්ලා. මොකක්වත් වෙන්නේ නැහැ. කුකුල හිට උඩට ආයෙත් අඬනවා. කුරුල්ලෝ හරියට වෙලාවට අඬනවා. වැස්ස වෙලාවට වහින නිසා කුඩුවන් නම් අයින් වෙලා බලන්න. තිබුණට වැඩිය ෂෝ. අර පෙවැත්ති තියෙන කතාව නාකිය මැරෙන්නෙත් නැහැ, දහහක වෙන්නෙත් නැහැ කියලා. නාගේ මැරිලා කියන අඩු ගන්න ඇඳවත් ඉතිරෙනවා නීගාවේකට බුදියන්න පුළුවන් මැරෙන්නේ නැහැ. ඔය ඒක කරගගා ඉන්න ඇඳට කියලා. නාගේ මැරෙන්නෙත් නැහැ ඇඳ අහකා වෙන්නෙත් නැහැ කියලා. ඒ නිසා මේ ඔක්කොම මැරිලා යනවනේ. මුක්කක්කත් දෙන්නේ නැහැ මං කියන්නේ ඉතරයි. මම මම මැරිලා ගියයි කියන්නේ. අම්මෝ ධම්මජීව ආමරට නම් මේක කරන්නම බෑ කියලා කට්ටිය මට උදේ ඉඳලා හැන්දනකම් කියනවා. බොරු. නිසා ස්වභාව සිද්ධියට යන්න දෙන්න. ඒක තමයි ලෝකෙට ලොකුම ඥානේ. ඒකට ගොරවන්න යන්න එපා. ඒකට මල් මාල පලන් දාන්න යන්නත් එපා. ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මම දන්නේ මේ පොඩි උන්ට සැර වැඩිද මම දන්නේ පොඩි උන්ට ඔය කියලා දෙන්න හොඳ නැහැ. නාකියන්ට නාකිච්චන් නම් තියනවා දැන් ඉතින් කිරුවට අල්ලන්නේ නැහනේ. මොකාවත් කියන දේ අහන්න. එතකොට ඉතින් වෙන කරන්න දෙයක් නැතුවට තද උපේක්ෂාවක් එනවා. ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව. මේකට කියෙම නෙවෙයි. මේක දිහා බලාගෙන ඉන්නවා සම්පූර්ණ භාවනාවේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක මගේ කියාගන්නෙත් නැහැ. මම කියාගන්නෙත් නැහැ. මගේ ආත්මය කරගන්නෙත් නැහැ යන්න දෙන්න. එතකොට හරි පුදුමාකාර සුන්දරත්වයක් මේ ලෝකේ තියෙනවා. ඒක නිසා මේ සක්මනේ විස්තර කරපු ඒ ස්වංක්‍රීය භාවය පුළුවන් තරම් බලන්න සක්පරියන්කෙත් ගන්න. පුළුවන් තරම් බලන්න කවුරුත් එක්ක ගහ බැන ගන්නකොට කවුරුත් එක්ක ස්තුති කරනකොට වැඩ කරන බෑනේ කී යන්ත්‍රය යන හැටි. කලින් වීඩියෝ කරපු වීඩියෝ පටියක් යනවා වගේ යන්න දුන්නාට පස්සේ එතකොට මහා බරක් හිතට එන්නේ නැහැ. පුළුවන් තරම් ඒක වැඩි කරන්න. හැම වෙලාවෙම කරන්න බැරි නම් දවසේ පෑය දෙකක් වින් කරගෙන යන දෙයට යන්න ඇරලා බලන්න ඉන්න. ගඟක් ගන්න දිහා බලාගෙන ඉන්නවා පොඩට වෙලා ඉඳගෙන ගඟ ගලනවා. අත දාන්න එපා. අත දැම්මොත් තෙමෙනවා. අත දැම්මොත් ගඟ රැලි මාලා නගනවා. කකුල දාන්නත් එපා. කකුල දැම්මොත් තෙමෙනවා. රැලි මාලා නගනවා. ඔක දිහා යන්නයි. ඒක විනාඩි 5 10 15 20 30 40 50 60 දවසකට වෙන දේ වෙන්න අරින්න පුදුමාකාර සාන්තියක් තියෙනවා. අපි යන් ගියා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි මම ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. එය ඇතුල්වන විට සිසිල් බවකුත් පිටවන විට රළු බවකුත් අත්විඳිමි. ටික වේලාවක් යන විට මගේ ශරීරය තද බවක් දැනුනි. ශරීරයේ අධික දහඩිය දැමීමක්ද හිසේ යම් ගැටීමක්ද දැනුනි. ටික වේලාවක් එදෙස බලා සිටින විට නැවත යථා තත්වයටපත් වුනි. ආශ්වාස ප්‍රශ්වාස දිගටම ගෙන ගියා. පිටතින් සිතුවිලි පැමිණියත් ඒවා බාධාවක් නොකර ගතිමි. සක්මන මුලින්ම ශරීරය එකතු කරගෙන සක්මනට ගියෙමි. ඇවිදිමින් යන විට ලනුපැදුරේ රළු ගතිය දැනුනි. වැල්ලේ සක්මන් කරන විට වැල්ලේ තෙත් ගතියත්, උණුසුම් ගතියත්, ඇතැම් විට රළු බවත් අත්විඳිමි. හැරෙන විට දෙපා ඇඹරෙන ආකාරයත් මස් පිඩුවල චලනය වන ආකාරයත් අද්දුටු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාව ඉදිරියට ගෙන යාමට තව දුරටත් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ විදිහට අර සක්මණට යොදවන්න ඕනේ කාලයක් තියෙනවා. පරියන්ට ගිහිල්ලා මානසිකාරය යොදවන්න ඕන කාලයක් එනවා. ඉතින් කරලා කළ පුරුදු වෙච්චාම යොදවන ටික වෙලාවක් යොදවලා කෙරුවට පස්සේ ඒක ඒක විසින්ම යන්න පටන් ගන්න වෙලාවක් එනවා. ඒක ආවේ නැත්තම් කියලා බලාපොරොත්තු වෙන්න එපා, කනගාටු වෙන්න එපා. කොයි වෙලාවකරි සක්මන පටන් අරගන්නේ සක්මන භාවනාවක් වෙන්නේ අනායාසෙන් යන්න පටන් ගත්තාට පස්සේ තමයි. එතකම්ම කරන්නේ ඒකට අපි අනුග්‍රහ කරන එක. ඒකට පසුවිම් සාධක සපයලා දෙන එක විතරයි. කොයි වෙලාවක හෝ සක්මන තමයි හුරු වෙලා නිකන් Tamangeම gedara වගේ වෙලා සක්මනේ අනායාසයෙන් වෙන නැත්නම් අර පාවිච්චි කරපච්චි ස්වයංක්‍රීය වෙනවා. හුස්ම ගන්න එකෙත් නැත්නම් අපි කිව්වොත් ඉඳගෙන ඉන්න එකෙත් පරියන්කේත් කරලා කරලා කරලා පුරුදු වෙලා පරියන්කට ගියාම ඒක නිකන් අම්මා ගොඩකට ගියා වගේ හාවෙක් Tamange හාවන් පැලැස්සට ගියා වගේ මුවෙක් Tamange මුවන් පැලැස්සට ගියා වගේ එහෙම නිකන් gedara ගියා වගේ දැනුමක් කාටවත් නැහැ භාවනා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා කරලා කරලා කරලා ආයාසයෙන් කරලා හුරු කරගෙන අනායාසයෙන් මේක යන්න ඇරලා එතකොට ඒ තියෙන ආතතිය නැති తත්වේ අසහනයක් නැති ගතිය දරතයක් නැති ගතිය පරිලාහයක් නැති ගතිය අත්දැක ගන්න බැරි නම් නිවනක් ගැන හිතන්න අමාරුයි මේ වෙන්න යන්න ඇරලා ඒකේ තියෙන අනායාස ගතිය ඒකේ තියෙන දරතයක් නැති පරිලාහයක් නැති ගතිය දැකලා ඒක බුද්ධි විඳ ගන්න බැන්න ඒක ආභෝග කර ගන්න බැරි නම් අමාරුයි නිවනක් කියන එක තේරුම් ගන්න. අපි නිවනටත් තටමඬ හදනවා. තටමඬ තටමඬ නිවනින් ඈත් වෙනවා. ඒ නිසා නිවන කියලා කියන්නේ මේ භාවනා පිළිච්ඡන් පස්සේ මේ ඉබේ සිද්ධ වෙන දෙයක්, ස්වයන් සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒක ඒක සමාදම් වෙන්න පුළුවන් කමක් ඒක අබිරමණයක් කියලා කියන්නත් බෑ. නමුත් මේක තමයි වෙන්න ඕනේ කියලා ඒක තේරුම් ගන්න මට්ටමට යනකම් ඔය භාවනා දිගට කරගෙන යන්න යන පාර හරි නමුත් අත්දැකීම් අධිගතිය පේන්න තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ දෙවන භාවනා අත්දැකීමයි මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රාශ්වාසයේ වේ. ආශ්වාසයේ සිදුවන අවස්ථාවේ ආශ්වාසයේයි මෙනෙහි කෙලිමි. එය සිසිල් බවත් දිග බවත් දැනුනි. ප්‍රස්වාසයේද සිදුවන අවස්ථාවේ ප්‍රස්වාසය යයි මෙනෙහි කළෙමි. එය උණුසුම් බවත් කිටි බවත් දැනුනි. ආශ්වාසයේ උදරය දක්වාම ගොස් එය පිම්බී ප්‍රශ්වාසයේදී උදරය හැකිලෙන බවක් දුටුවෙමි. එය මා ආයාසයෙන් නොකළෙමි. පසුව ආශ්වාසය හා ප්‍රශ්වාසය එකසේ නොදැනී ගොස් මාගේ ඊතා කුඩා කල පින්තූරයක් මෙවි අතුරුදහන් වී මාගේ අත් දෙක ක්‍රම ක්‍රමයෙන් දි รา පත් වී මීදුමකින් වැසුනාසේ දිස් වුනි. ඉන්පසුව දිගටම මා මීදුම් සහිත පරිසරයක් දුටු වෙමි. මුළු පර්යංක කාලයම එසේ ගත කළෙමි. සක්මන් භාවනාව පර්යංක භාවනාවට කලින් ඊටා හොඳින් සක්මන් භාවනාව කළෙමි. වම් පාය තබද්දී වම වශයෙන්ද දකුණු පාය තබද්දී දකුණු පාය වශයෙන්ද මෙනෙහි කළෙමි. වැලි පොළව සිසිලසකින් යුතුවද ලනුපැදුර ගොරෝසු බවින් යුතුවද එය වම් පාය ගෙන යාමේදී බර අඩු බවක් දැනුණු අතර දකුණු පාය ඊට වඩා බරින් යුතු විය. විනාඩි 45ක් පමණ සක්මන් කරද්දී උරහිස්වල වේදනාවක් දැනුණු නිසාද වේදනාව ඊටත් තදින්ම දැනුණ හේින්ද පර්යංක භාවනාවට නැවතත් යොමු වීමි. පර්යංක භාවනාවෙන් නැවතත් සක්මන් කිරීමට ආදී ලෙස කාලසටහන අනුව ක්‍රියා කිරීමට මා පොළඹවයි. දවස දිගටම උවද කළ හැක. කුසගිනිද නොදැනී එසේ කිරීමට යාම සුදුසුද නැද්ද යන්න පිළිබඳව අතිගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දෙපා නමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමින් දීර්ඝායුෂද ලැබී තව තවත් අපවැනි අය සසරෙන් ගලවා ගැනීමට භික්ෂුණී ශාසනයක්ද ඇති කිරීමට හැකි වේවායි පතමි. භික්ෂුණී ශාසනය නම් මට හරීම සැකයක් තියෙනවා. කාගණි කක්ක කරගනි ඔయితත් වැඩි. මම දන්නේ ඒක නම් ඒක වුණොත් ඒක කරන්න දෙයක් නැහැ. ඒක වුණොත් කරන්න දෙයක් නැහැ. නමුත් මේ ගා ගන්න ගා ගන්න දිහා බලනකොට ඉත ඉස්සෙල්ලා කියපිට කියන්නේ විතක් අපි කතා කරමු ඔය නිකන් දේශපාලනේව කතා කරන එක පැත්තකට දාලා. ඉතින් මේකෙදී අර මේ සක්මන පරියන්කේ දෙක මේ විදිහට කාලසටහනුව කරගෙන යෑම ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන උපරිමේ. නමුත් මේ කාලසටහන අනුව කිරීමත් මෙතන ප්‍රශ්න කරන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය වෙලාවට සක්මන් කරලා අවශ්‍ය වෙලාවට පරියන්ක කරමින් කරන්න පුළුවන් ගතියත් කියන එක ලිපියේ හරියට පැහැදිලි නැහැ. ඒක දැනග කියනවා මට දවසුමත් කරගෙන යන්න පුළුවන්. ඒ දවස කරගෙන යන්න මේ ප්‍රශ්නේ අහන්නේ මට ඕනේ කාලසටහනක් අනුව කරනවා කියන එකද නැත්නම් මේ තියෙන කාලසටහන අනුව කරගෙන යනවද කියන එක පැහැදිලි කරලා දෙනවනම් එච්චර වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි. කෙසේ නමුත් අපිට උත්තරය සපයන්න පුළුවන් නිසා ලියපෙකන කැමැතිද මේකෙන් මොකද්ද ගම්ම්‍ය වෙන්නේ කියලා කියන්නේ. එක දිගටම භාවනා කරගෙන යන්න පුළුවන් කියන එකයි කියන්නේ. මොකද්ද මෙතන භාවනා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ සක්මන් භාවනාව සක්මන් භාවනාව කරලා ඊට පස්සේ පරියංක භාවනාවට ආවම ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒකට සක්මන් පරියන්කේ දෙක නැති වෙලාවේ භාවනා කියලාද කියන්නේ නැහැ කියලාද කියන්නේ. සක්මන් කරන්නේ නැතුව පරියන්කේ කරන්නේ නැතුව අපි කෑම කනවා, මූණට පය හොදනවා, යනවා එනවා. ඒ පැත්ත දකින්නේ භාවනාවක් විදිහටද නැත්නම් නැති විදිහටද? භාවනාවක් විදිහට. ඒක දිගට භාවනා කරන්න යන එක නෙවෙයි මෙතන නරක නැහැ. ඒක දිගට සතිය පවත්වන්න පුළුවන් කියන එකයි කියවෙන්නේ. එහෙමයි. ඒකට යා හොරයි. ඒක නිකන් ගොතයි ලංකා ලාංකිකයන්. ලාංකික හරි කැමති භාවනා කියන වචනේ පාවිච්චි කරන්න මම බලනවා පුළුවන් තරම් ඒක අයින් කරලා සත්‍ය පවත්නවා කියලා. ඉතින් ඔතෙන් ගිය කෙනෙකුට ලැජ්ජ කරන්න නෙමෙයි මම මේ කියන්නේ මන් දෝෂය කරන්න නෙවෙයි. සරුවත් chance එකන ඔබ තටමැව්වත් නැසත් ඔබ ඉන්නේ කොයි වෙලාවේ සතියෙන් තමයි කියලා. එහෙමයි පහවලු. ඒක කියනවා සතාධිපතිය සබ්බේ ධම්මා. හැම ධර්මයකටම ආධිපතිකම් කරනවා සත්‍ය කියලා. ඒ නිසා ඔක කරලා කරන් ගියාට පස්සේ තේරෙනවා මේක මනුස්ස ස්වභාවයක්. අපි අසතිය මොකක්වත්ම කෙරෙන්නේ ඒ බව සාහිතික කිරීම විතරයි අපි මේ දවස් 10 භාවනා කරලා කරන්නේ. සමිද්ධි සූත්‍රයේ සඳහන් කරනවා කිම්මූලක සූත්‍රයේ සඳහන් කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා. අපි ඒක උනාට ඒකට නොසලකා සිටීමේ සාපේ තමයි සංසාරේ කියන්නේ. කොයිලාකාරී අපි කරන හැම දෙයක්ම කරන්නේ එලඹ සිටි 100න් තමයි. ඒ බව දන්නකොට ජීවිතේ හරි වාසනාවන්තයි. ඒසොට බුදුහාමුදුරුවෝ රැස් වෙනවා. ධර්මයටත් පණිනවා, සංඝයාටත් පණිනවා. අපි ඉන්නේ සතිය තමයි. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේක දන්නේ නැති වුණොත් හිතියත් සමාදම් වෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙනවා. භාවනා කරුවට පස්සේ බුදුන්ට හොඳන්නා පස්සේ ධර්මයට හඳුන්නා පස්සේ සංඝයට හොඳන් දුන්නා පස්සේ කියනවා අපි කොයි වෙලාවෙ තින්නේ අවදියෙන් තමයි. ඒකමයි පින ඒකමයි ශාසනය කියලා ඒක ප්‍රසිද්ධ කරපු දවසේ තේනවා. දැන් අපි ජීවත් වෙනවා කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ ලෙඩේ මේක ලෙඩක් නම් මේ ලෙඩේ හැදෙනවා පස්සේ ළඟේ කාට හරි මේ ලෙඩේ බෝ කරගන්න බලන්න. එක කුඩු මුලක් විකුණ ගන්න බලන්නකො. එහෙමයි ස්වාමී. කුඩු කියන්නේ මේ මොන ඩ්‍රග්ස් වලට කියන්නේ? කුඩු කුඩු ගහනවා කියලා කියන්නේ. අපි සූස්තියට ආපු ගමන් තව එක්කුට එක මුලක් දෙන එකයි. ඌ සදා සොත්ති. ඊට පස්සේ දිගටම ඌත් කුඩු ගහන එක. ඉතින් ඌ ඉඳපු ගමන් කියන සතියේ නැහැ කියලා. බොරු. කොයි වෙලාවෙ සතියෙන් ඉන්නේ ජීවකයා ඉස්ලාම ආපම දිසාපාමොක් ආචාර්ය ගාවට උන්ට එක එක ගහ කියලා මේක පාවට්ට පස්පංගේ මේ මේ මේ ಗುಣ තියෙනවා මේක බැලතන මේකේ මේ මේ ಗುಣ තියෙනවා ඔක්කොම කියලා කියලා දීලා දීලා දීලා ඇරියලු කැලේට බෙහෙතර ගන්න නැති જાති පැලයක් පුළුවන් නම් හොයන්න ඉන්න කියලා දවස් හතක් ඇවිදලා කිව්වලු කක්කත් නැහැ හැමදේම බෙහෙතට ගන්න. ඉසල් බඩ ගන්නකොට බෙහෙත ගන්න පැල විතරයි කියලා දෙන්නේ. ඔක්කොම කියලා දීලා බලනකොට බෙහෙතට නොගන්න මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා අපේ මනුස්ස ජීවිතේ මෙච්චර පිරිච්ච දෙයක් බව අපි දන්නවනම් අපි සතුන් මරන්න, හොරකම් කරන්න, කාමීත්‍යචාරය කරන්න, බොරු කේලම් හිස්සචන වලටයි අපි සදාකාලික සතිය ජීවත් වෙන්නේ. ඒක ප්‍රසිද්ධියේ කියන්නේ මම පණ්ඩිතාරාමේ ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ මේ වගේ ගොඩනැගිල්ලක 500ක් පොඩ්ඩලමයි පැවිදි කරනවා. ඉතින් එදාට කකුල් දෙක දිග ඇරුවොත් කකුල් දෙක අතරින් ත්‍රිංගනවා පොඩි උන් ආයේ සීමාවක් නැහැ. ඉතින් අපි පිටරට ගිය කට්ටිය කිව්වා බෑ ස්වාමීන් වහන්සේ බේරෙන්න මුන් මේ දඟලන ඊට පස්සේ අපි පිටක් කරා හැදෙම 40ක් විතර ඈත ගමකට ඊළ ගියා මේ පින්නපාතේ කරන කණ්ඩ වෙන්නේ ඒක වේලයි කණ්ඩ දෙන්නේ පින්නපාතේ යනකොට මේ මස් කෙන්ඩ දක්වා විතර වගේ දූවිලි ගොඩේ යන්න තියෙනවා. පට්ට අවුව. අනේ ගියාට පස්සේ එහෙම උනේ නැහැ මිනිස්සු අපිට සැලකුවා. ඉතින් ගිහිල්ලි වෙරලා මේ මාස හතර සමාන හතරක් හිටියා. හතරක් හිටියට පස්සේ සායඩෝ ඒ කට්ටියට වෙනම ඉන්ටර්විව් එකක් දුන්නා. මේ හම්බෙලා පුද්ගලික කමටහන් සුද්ධ කිරීම. ඉතින් මං කිව්වා සායන්ස සුමාන දෙකක් විතර ගියාට පස්සේ මං ඊටා හිටපු සුමාන දෙකම හිටියේ සතියෙන් කියලා. දවසෙම මං ඉන්නේ සතියේ. භාෂාව කතා කරන්න දන්නේ නැහැ. මිසල උපස්ථාන කරනවා. ඊට පස්සේ කිව්වා එහෙනම් ගිය ගමන නාස්තිලා නැහැ කියලා. උත්සාහ කරන්න සතියේ නැහැ කියලා ඉන්න චිත්තක්ෂණයක් ඔප්පු කරලා බලන්න බලන්න. එහෙම කන්නේ නැහැ. උත්සාහ කරනකොට ඒක සත්‍යපත් වෙනවා. මේ අඳුරලා දුන්නට පස්සේ ඊට පස්සේ ඒ සතියට මූණට කියලා ගහන්න එපා. ඌට කියන්න උඹ හරි හොඳයි හොඳ එකනසෝක් කියලා. සතියට ස්තුති කරගෙන ඉන්නකොට ඌ දිවා රාත්‍රී වැඩේ කරලා දෙනවා. මොකද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ඉන්දි ඉස්සල්ලා තිබුණ ලෙඩක්ද නැත්නම් මෙහෙදි ඇදිච්ච එකද? මෙහෙදි ඇදිච්ච එක. ආපා භයානක ලෙඩක් නේ. දැන් ගිය ගමන් මම දන්නවා ෂුවර්. ඕක ගා ගන්නවා ගෙදර කට්ටියත් එක්ක. ඉතින් ගහගත්ත ගමන් උන් ගහනවා. ඇයි අද්ද ඉතින් මේ ගිහිල්ලා පරංගි බෝ කරගෙන ඇවිල්ලා එක එක තැන් වලින් ගෙදර ඉන්නේ උන්ට බෝ කරනවා කියලා. ඕක වසංගගෙන ඉන්න පුළුවන්. බෑ. ඈ? බෑනේ. බෑ ස්වාමීන් වහන්සේ. ඒකනේ වෙලා තියෙන්නේ මන්නේ බැනුම් අහන්නේ අන්තිමට. ඔය දැන් වසංගකගෙන ඉන්න ඕනේ නිකන් අර ගුගප් ගුකප්පරක් ආපේක මඩපුවක් ගෙඩියක් කෑවා වගේ නොකෑව වගේ ඉන්න එකයි තියෙන්නේ. කාටෝ බුද්ධඝම පතුරන්න යන්න බා ගිය ගමන් මේක අන්‍ය බජයි. හැම වෙලාවෙම මේ කරන දේ සතියෙන් ඉඳලා බලන්න රැස්සී දෙනවා. ආයෙ වෙන මොනම දෙයක්ද නිවන් ඕනෙත් නැහැ, ධ්‍යාන ඕනෙත් නැහැ, මාර්ගඵල ඥාන ඕනෙත් නැහැ විපස්සනා ඥාන ඕනෙත් නැහැ කොයි වෙලාවෙ සතියින් ඉන්න කියලා කියන්න බෑ අපිට වැඩිය බුදුහාමසෝ සතුට වෙනවා ඒ නිසා මුය අංගේ කියලා හරි කහා පාට වෙයි කියලා හරි රැස් වී දෙයි කියලා හරි අනම්මන මොකුත් එපා ඉන්න හැම වෙලාවෙම මං ඉන්නේ සතියේ ඉතින් අනිත් ඔක්කොම වෙල ගහලා එනවා අය මොන මොනම දෙයක්වත් හදන්න ඕනේ මේක සාතික් කරන්න ඉතින් ඒක නිසා මේකද කරන්න ඕන කියලා මම අහන. ඉතින් මම කියන්නේ වෙන මොනවා කියන්නද මම ඉතින්. මම කියන්නේ පුළුවන් නම් මේක වසංගකට ජීවත් වෙන්න. කාටවත් පේන්න තියන්න එපා. මම සතියෙන් ඉන්න බවක් කවුරු හරි ඇහුවොත් කියන්නේ මට තේරෙන්නේම නැහැ අර මීසිකල ඉන්න පිස්සු ආම්දුර කෙනෙක් කියලා හම්බෙලා අහගන්න මට නම් තේරෙන්නේ නැහැ මම දැන් අහන්නත් එපා මම දන්නෙත් නැහැ කියලා මෙහෙට එවන්න අපි ඕන වෙලාවක වාට්ටු ඇරලා තියෙන්නේ ඇක්සිඩන්ට් බෝඩ් එකත් ඇරලා OPD එකත් ඇරලා තියෙන්නේ ගත්ත දැම්මා ඉතින් දැන් දවස් 4යි 5යිනේ වැඩි කල් තියන්න ඕන ටිකට් කපන්න පුළුවන්. ටික ටික වඩ පස්සේ ඌ ගිහිල්ලා රහනුවට වලිගෙට ගිනිච්චපු වගේ තැම තැනම ගිනි තියදී ආවිදිනු. හරි අපි යනවා ඊගා ප්‍රශ්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසන් ලිඛිත ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ වන්නේ නාසිකාග්‍රේ ආනාපාන සති භාවනාවයි පැයක් පමණ සක්මන් භාවනාව කර සතියෙන් පැමිණ පර්යංක භාවනාවට වාඩි වෙමි. වාඩි වී ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ දිහා බලා සිටින විට විනාඩි 5ක් පමණ යන විට ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ නොදෙනී යනවා. මෙය දිහා බලා සිටින විට මාගේ ශරීරයේ දෙපසට චලනය වෙන්නාක් මෙන් දැනුණා. ඒ වාගේම මාගේ ශරීරයේ ඉදිරියට විසවි යන්නාක් මෙන් මට දැනුණා. ඔබ වහන්සේ ලබා දුන් කමඨහන් උපදේශ පරිදි මම නොනැගිට සතියෙන් යුතුව ඒ දෙස බලා සිටියෙමි. එවිට මා ඉදිරියට විසිවි යන අවස්ථාවල පෙර ලෙසම ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙනුනි. ටික වේලාවක් යන විට නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදෙනී ගියේය. නැවත ඉදිරියට විසිවි ගොස් ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙනුනි. මේ ආකාරයට පරයන්ක භාවනාව තුළ නැවත නැවත සිදුවිය. මේ අතරතුර මට නිින්ද ගොස් සිට අවදි වෙන්නාක් මෙන්ද දැනුනි. නමුත් මට නිින්ද ගොස් නොසිටිය බව විශ්වාසයෙන් කිව හැකිය. මේ සියලු සිදුවීම් මැද්දේ මම සතියෙන් යුතුව පරයන්ක භාවනාවේ නිරතව සිටියෙමි. මේ පාකාරයට පැයක් පමණ කාලයක් පර්යංක භාවනාවේ නිරතව සිටියෙමි. ටික කාලයක් තිස්සේ මම ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනා කරමි. මෙය දිගටම කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව පිළිබඳ ගැටලුවක් නොමැත. ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් පරිදි සක්මන් භාවනාව සිදු කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඒ වගේ අර ඉසල කෙනෙලිය වගේම සක්මනේදී එච්චර ප්‍රශ්නක් එන්නේ නැහැ. මොකද අපි හැත්තේ කරගෙන ඉන්නවා ස්වභාවයට සම්බන්ධ නිසා. අර පරියන්කේදී ඇස්තික වහගත්තට පස්සේ ඒක වෙනම නිකන් ග්‍රහලෝකාගාරයක් ඇතුළට ගියා වගේ. එතකොට තමයි අර ගමන ඉක්මන් හැබැයි. එතකොට අපිට අර නොදන්නා ශේෂයට යෑම නිසා එහෙම නැත්නම් පාලනයෙන් තොර තත්ත්වයකට යෑම නිසා නිකන් කුතුහලයක් වගේ. එහෙම නැත්නම් නూరు නපුරුදු ගතියක් එනවා. ඒවට අපි කෝල ගති කියලා කියනවා, කෝඩු ගති කියලා කියනවා. ඉතින් ඒකට හුරු වීම සඳහා බුදුජාන් වහන්සේ කියලා තියෙන්නේ අපට දේශනා කළා තියෙන්නේ අපට අනුශාසනා කළා තියෙන්නේ අපට මේක නැවත නැවත වෙන්න දෙන්න. වෙන්න වෙන්න වෙන්න වෙන්න මේකේ ඔය කියන කෝල ගති කෝඩු ගති අඩු වෙනවා. ඉතින් ඒක නිසින්ින්ද වෙන්න ඕනේ. ඒ වෙනකොට සක්මනේදී තමයි අපිට ඉසුඹලන්න වෙලාවක් එන්නේ. සක්මනේදී එච්චර ආතතියක් එන්නේ නැහැ නේත් භාවනාව, ඒත් සතිය. ඊට පස්සේ ඉදිරියදා වැඩ කරනකොටත් බලන්න තමන් ඒ ඉදිරියදා භාවනා මධ්‍යස්ථානයේ හෝ ගෙදර ගිහිලා කටයුතු කරන ගමන් එක වැඩකට එක වැඩක් කරන ගමන්. එහෙම වෙන්නේ නැබෙන්නේ අපිට හුඟක් වෙලාවට අපි වැඩ දෙක තුනක් එකවර කරනවා කියලා හිතාන ඉන්නවා. එක වැඩකට එක වැඩක් කරන වෙලාවදී පුළුවන් තරම් මේ වැඩේ ගැම්මත් එක්ක යන්න බලන්න. එතකොට තේරෙන පටන් අර ගන්නවා කිසිතනක හැලා හැපිල්ලක් ඉන්නේ බොහොම निराවුල්ව ගමන් කරනවා සිනිද්දහ තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා සඳහන් කරනවා සිනිදු තෙල් ධාරාවක් වගේ තමයි ඉරියාපත පැවැත්වෙන්නේ. හැල හැප්පිලි නෑ කාටවත් කියන දෙයක ඒ කට්ටිය පටලවලා තේරුම් ගන්නෙත් නෑ කවුරුහරි කියන දෙයක් වටහා ගන්න අමාරුකුත් නෑ යන්න පටන් ගන්න. ඉතින් ඒකට ඕනේ ගැම්ම ගන්න ඕ පරියන්කේ තමයි. ඒ නිසා පරියන්කේ යන්න අරින්න ඕනේ පුළුවන් තරම් බලන්න දන්න ශේස්ත්‍රේ නැත්නම් දන්න ආස්වාද ප්‍රසආසී දන්න ඉරියව්ව ගෙවම් කරලා ඒක හරහම යන්න ඕනේ ගෙවම් කරලා ඉන්ද්‍රිය බද්ධ නැති අවස්ථාවකට එහෙන් රූප බලන්නේ නැහැ, කනින් ශබ්ද අහන්නේ නාසයෙන් ගඳ සුවඳ නැහැ, දිවට රස මස උළු නැහැ, කයට පහසක් නැහැ, හිතට හිතවිලි නැහැ. හැබැයි ඉන්න බව දන්න. ඔබේ මැරිච්ච බව දන්න. ඔබේ නිින්ද කිල නැති බව දන්න. දැන් මේක ලියලම තියෙනවා මට හොඳට විශ්වාසයෙන් නිින්ද කිල නැහැ කියලා. මේ කිරිල්ලක් නැහැ. කරන්නෙත් නැහැ, කිරිල්ලකුත් නැහැ. ඉතින් මේක සර්වචනංශ පෙන්වන්නේ මහමෝදක පැටිලා තෙරක් නැතුව මහමුදක වටලා පීනන මිනිස්සුයෙකුට හම්බෙච්ච පුංචි දූපතක් වගේ කළා. යට ටිකක් දියරැලි වලින් බේරිලා මිනිමෝරුන්ගේ බේරිලා ඉස්පාසු වෙන්න පුළුවන්. ඉතින් මේක පුළුවන් තරම් වැඩි කරගන්න. ඒ ඒ කරන්නෙත් නැතුව කෙරෙන්නෙත් නැතුව ඉන්න වගේ තමයි ඔය සබ්බ පාපස්සා කරනම් කියලා සීල බුදුරණ වහන්සේලාගේ උපදේශය කියලා කියන්නේ. සබ්බ පාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධහාන ශාසන. සීල බුදුරණගේ අනුශාසන තමයි ශීලපයින් පවින් වෙන් වෙලා ඉන්නේ. දැන් මෙතන හොඳටම තේරෙනවා පවක් කරන්නෙත් නැහැ. සමහරට පෙර කළ පවක විපාක වාරෙත් නැහැ. කොච්චර වටිනවද? කොච්චර විස්රාමයක්ද? කොච්චර හුදකලාවක්ද? කොච්චර විවේකයක්ද? කොච්චර පිරිච්ච ගතියක්ද තියෙන්නේ? ඉතින් මේක අපි හුරු කරලා දැන් අපිට පිරිච්ච ගතිය තියෙන්නේ කටපුරා බත් කන වෙලාවට ඇහැ පුරා රූප බලන වෙලාවක කන පුරා ශබ්ද අහන වෙලාවක ඒක බුද්ධ ඥානස කියන්නේ උදේට කතපාර 30යි 100යි දවල්ට කතපාර 100යි හැන්දෑවට කතපාර 100යි වගේ තමයි මේ බලන අහන වෙලාවදී ලැබෙන අත්දැකීම. ඒකේ විශ්‍රාම වෙච්ච වෙලාව ලැබෙන අත්දැකීමට ආර්ය විවහාර කියනවා. ආර්ය අත්දැකීම කියලා කියනවා. දැන් පුළුවන් තරම් දන්න දේ හරහා නොදන්න දෙයට යන්න හැබැයි මේ গুপ্ত දෙයක් නෙමෙයි කතා කරන්නේ. ගූඪ දෙයක් නෙමෙයි කතා කරන්නේ. හිතරවට ගැනීමක් නෙවෙයි කරන්නේ. මේක ප්‍රත්‍යක්ෂ කළහක්ක්. අන්න ඒක තමයි අපේ හැබෑ නිවහන. මේ ඉන්නේ නන්නත්තර වෙලා. මේ ඉන්නේ ඉඳුරන්න නතු වෙලා. මේ ඉන්නේ මේ ලෝකෙ මේ ඉපදුනාට පස්සේ ඉගෙනගත්තු කුණු හරපොළ පටලවිලා. අරක ඉපදෙන්න ඉස්සලා තිබුණු தත්ත්වය. පිවිතුරු தත්ත්වය. නික්ලේශී தත්ත්වය. ඒකට යන්න මේ මේ කුණු කන්දල් ඔක්කොම ASCII. මේක ලස්සනම වැඩේ බුදුරජාණන්සේ දේශනා කරනවා නොදරුව අවුරුදු 6 වෙනකන් ඉන්නේ ඔතන. හැබැයි යාට නිවන් දැක්කයි කියලා කියන්න බෑ. මොකද එයා දන්නේ නෑ මේ කලබල ලෝකේ. දන්නේ නිෂ්කලංක ලෝකෙ විතර නිසාක වටනකම නෑ. දැන් අපි කාලා තියෙනනේ ටොංගාන දන්නේ නැතුව පරිප්පු. කායවට පස්සේ ආපහු කලබල නැති ලෝකෙට ගියොත් ඒකේ වටනකමක් අපිට තියෙනවා සංසාර දුක දන්න නිසා සංසාරයෙන් ගැලවෙන්න ඕන නිසා. ඒ නිසා මේ ගා ගන්න ඕන ඉස්සෙල්ලා ඊගාට නා ගන්න වෙනවා. ගා ගන්න නැතුව වැඩන්නේ. ඕගොල්ලෝ ඒක ඇති වෙන්න කරලා තියෙන්නේ දැන්. මම ඊටත් වැඩිය කරලා තියෙනවා. උඩට ගහගෙන තියෙනවා. ඊට පස්සේ දැන් පේනවා ඕන්න සබන්දාල හේතුව වගේ විවේක වෙලා ඉන්න පුළුවන්. ආයෙත් ගහ ගන්නවා. ආයෙත් පොද ගන්න. මේකයි බුද්ධ ශාසනය කියන්නේ. නිසා පුළුවන් තරම් බලන්න අර හැබෑ නිවහනට ගිහිල්ලා වැඩි වෙන තැන ඉතින් ගියාම පෙනේ අපිට කලින් භාවනා කරපු කට්ටිය හේතු වෙලා ඉන්නවා ජොලියේ. අපේ ආදිමුතුන් මිත්තු අපේ සත්පුරුෂයෝ මෙහෙ ඉන්නේ ඔක්කොම කක්ක බබාලා. කක්ක කරගෙන කහ ගන්න කට්ටිය මෙහි. අතින් ගියවසේ ඉන්නවා හොඳ කට්ටිය හිටවිලා ඉන්නවා. ඉතින් අපිට හිට යන්න බෑ මේකට ආසාව නිසා. නිසා මේකෙන් සමුගන්න සමුගන්න ටික වෙලාවක් ඉඳලා ඒ වෙලාව වැඩි කර ගැනීම සඳහා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න කියන එක තමයි ඉතින් අද ප්‍රශ්න හතරටම පොදුවේ කියන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ ඊට ප්‍රශ්නෙට මට උත්තර නම් හම්බුණා ස්වාමීන් වහන්සේ. මුම්බෙන් යන්න තියෙන්නේ නැතව. මෙලාටත් ගිහිල්ලා නැත්තම් උඹ උලන්න ඕනේ අරගෙන. ඒත් මං කියන්නේ ස්වාමීන් වහන්සේ අහන්නට විදිය මේ ඊයේ දවසේ මට පරයන්කයයි සක්මන එහෙම කරනකොට හවස් වරුවේ අදට වගේ කකුලේ බත් කෙන්ඩාරිය කැක්කුමක් තිබුණා. කොන්ද අමාරුවක් තිබුණා. ඒත් මං එහෙම තියාගෙන සක්මනුත් කරා පරයන්කත් කර ගියා. රෑ පරයන්කයට සක්මනින් පස්සේ වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඒ විදිහට පරයන්කේ හිටියා. ඉන්නකොට හුස්ම නැති වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා පොඩි කම්පන චංචල සද්දයකටපත් වෙනවා. ඒත් එක්කම සිතුවිලි එනවා. ඒ එනකොට සිතුවිලි ආපහු එනවා. ආයි අර ආකාරයට කීප වතාවක් එකම දේ සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙලා ඊට පස්සේ මට කකුල ටිකක් රිදෙනවා මට ඉන්න කම්මැලි කියලා හිතුණා. ඊට පස්සේ මම නැගිටලා සක්මන් කරා. සක්මන් කරනකොට මෙතන සක්මන් කරා ටික වෙලාවක් ඊට පස්සේ උඩට ගිහිල්ලා සක්මන් කරගෙන ගියා. එතකොට මගේ කකුල් වල තිබුණේ අමාරු ඒවා කිසිම දෙයක් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණම ස්වයංක්‍රීය වුණා යනවා යැවෙනවා දැනෙනවා ඒ විවිධ විදියට දැනෙනවා ඇය යැවෙනවා සම්පූර්ණ ශරීරයම සැහැල්ලුයි ඒක මට නොකඩවාම දැන් පැයක් දෙකක් වුණත් යන්න පුළුවන් කියලා දැනුණා අර ඊට පස්සේ වෙලාව ඉවරනකොට මම ගිහිල්ලා ඇඟ සෝදන ඇඳට ගියාට මට නිින්ද ගියෙත් නැහැ. ඒ දිගටම නිින්ද ගියෙත් හුස්ම හුස්ම දැනෙනවා. ඒත් නැතුයත් යනවා වෙන මොනවත් නැතුව නිශ්චල භාවයකින් එහෙම්මම හිටියා මං හිතන්නේ 12 විතර වෙනකම්. ඊට පස්සේ නිින්ද ගිය වෙලාව මං ආයේ දන්නේ නැහැ. ඒ ටික තමයි මට ස්වාමීන් වහන්සේ අහන්න තිබුණේ ප්‍රශ්නේ. ඔය ප්‍රශ්න දිහා ඉස්ලාම ලියුපේකනක් ඒක තමයි ලියන්න උත්සාහ කරලා තියෙන්නේ. භාවනා කෙරුවට පස්සේ පදමකට එනවා. ඒ පදම නూరు නුපුරුදු එකක්. මේක සාසනයක්, මේක ක්ෂණ සම්පත්තියක්, මේක සාසන සම්පත්තියක්, මේක හුදකලාව, මේක තමයි විවේකයේ කියන්නේ, මේක තමයි විශ්‍රාමයේ කියලා කියන්නේ. ඒක දිහා බැලුවොත් ඒක විශ්‍රාමයේ දෙනවා. නිද්දකින්න ඔබ තමයි මේක මහා පාළුවක්, මහා කම්මැලිකමක් කියලා කිව්වොත් වහා කණ්ඩ තරම් පාළුව ඇති වෙනවා. ඒ නිසා මේ දෙන දෙයට Taman හැසිරෙන ආකාරය බුදුරජාණන්සේ දන්නවා අපි දන්නේ ඒකට හැසිරෙන හැටි අපිට කිසිම පාඩමක් ගණිත බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. ඒකට අර්ථකථන දෙන්න එපා. මේක ප්‍රතිපදාවක දියුණුවක් බවත් කෙලෙස් අඩු තත්වයක් බවත් තේරුම් ගත්තා නම් අපිට පුළුවන් වෙනවා ඒකට ගරු කරන්න. ඒකට නැත්තම් අපි කියන්නේ සමාදම් වෙනවායි කියලා කියන්නේ. නැත්තම් හිත එළඹ වාසය කරනවායි කියලා කියනවා. උපසම්පදා කියන වචනේ තේරුමත් ඒකයි. ඉතින් ඒක එළඹ වාසය කරන නම් මේක මම උපයාගත් එකක් කියලා තේරුම් ගන්න. මේක බලු අලිපමණයක්, ඒ නැත්තම් මැරිච්ච බලුකුණක් වගේ මේක අපිරියාවක්, මේක කම්මැලිකමක් කිව්වොත් ඉතින් මේ මනසට ආයේ මොනම දේ කෙරුවත් ડિප්‍රෙෂන්ද, හිස්ටීරියාද, ලෝකේ තියෙන ලෙඩ තේරෙනවා. එන දේට දෙන නමේ හැටියට Taman ඒකට සලකන හැටියට තමයි වැඩේ. කණ්ණාඩියේ මුණ බලනකොට මේ කණ්ණාඩියෙන් පේන්නේ මගේම ස්වභාවය. මේක බාහිරගණන් කියන එක තමයි පළවෙනි ආර්ය සත්‍යය. මිදා දුක්ඛ සත්‍යය. ඒකට ඒක ලොකු සතුටක් එනවා. අපි අපි මේ මෙච්චර අමාරු කිය කිය හිටියට බලනකොට මෙච්චර අමාරු නෑනේ කියලා සතුටක් එනවා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරන මේක නම් මහන්නේ දුකක් තමයි. ජීවිතේ දුකක් තමයි. මේක තමයි දුක්ඛ ආර්ය සත්‍යය කියලා තේරුම් ගන්න තරම් සැපකුත් නැහැ කියලා. මේක තමයි මේ දුක කියලා ආර්ය සත්‍ය කියලා තේරුම් ගන්නකොට කියනවා අනේ මේක අයින් කරන්න අපි කොච්චර බෙහෙත් බීලා තියනවද කොච්චර තොවිල් නටලා තියනවද කොච්චර සාන්ති කර්ම කරලා තියනවද එකෙකුටවත් හරි ගිල්ල නැහැ. මොනකනක බාරගනි. කොච්චර පළල් මනසක් තියෙනවද ඔක බාර ගන්න. කොච්චරද පෞරුෂත්වයක් තියෙනවද. කොච්චර භාවනා කරලා අත්දැකීමක් තියෙනවද. කොච්චර සුත්තමේ ඥානයක් තියෙනවද. කොච්චර සංසාරගත පුරුද්දක් තියෙනවද. කොච්චර යහ කල්පනාවක් තියෙනවද. කොච්චර යහ දෘෂ්ටියක් තියෙනවද. තනිකර අහම්බයක් නෙමෙයික. තනිකරම හම්බයක්. ඒ නිසා ඒකට කොච්චර කිව්වත් ඒක බාර ගන්නේ නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් බාර ගන්නෑ මේක කිව්වට පස්සේ බාරගත්තේ නෑයි කියලා පශ්චාත්තාප වෙන්නේ. ආර්යනාංශ නමක් බුදුරජාණන්ශ නමක් කවදාකවත් මේ Taman කියලා දේ අනිත් එක්කන බාරගත්තේ නෑයි කියලා තේරුනේ නෑයි කියලා කද්දාකවත් හිතනක් කරගන්න. එයා දන්නවා ඒක ලීසි නෑ. සෑහෙන පරිප්පුවක් ආපු කෙනෙකුට තමයි තෑහෙන ජීවිතේ අත්දැකීම් තියෙන කෙනෙකුට තමයි මේක තේරෙන්නේ. ඒක නිසා කවදද අපි මේක බාර ගන්න කැමති. කවදද අපි මේකේ ශ්‍රද්ධාව පිහිටුවා ගන්න එතකම් විඳවනවා. එතකම් පෙට්‍රල් පුච්චනවා. එතකම් එක එකනා පස්සේ යනවා. කවදා හෝ බාරගත්ත දවසේ ආය ආය අඩියම් පරිේෂණ අලුතෙන් පරිේෂණ නෑ උච්චරයි. එහෙම සයින්හන්ස බුද්ධ කලා විශ්‍රාමයේ ඒක ස්වාමීන් වහන්සේ ඒ කියපු ටික දැන් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී බොහෝ වෙලාවට ඒක අත්විඳිනවා ස්වාමීන් වහන්සේ. දැන් මම ඔබ වහන්සේ යටතේ භාවනා කරන්න දැන් ආයෙත් අවුරුදු 6ක් විතර වගේ කිට්ටු වෙනවා. මුල් කාලයක කිව්වට ඒක මට තේරුනේ නැහැ. දැනටත් නෑ මොඩි. ඒ ඉන්දියාවේ අගමැති තමයි. <laughs> ඒ වුණාට ඉතින් අපිට බනින්නවත් පුළුවන් නඩු ගන්න මූණට. එතකොට සායනාංශේ සතිය කියන එක දැන් ටික ටික තමයි තේරිගෙන එන්නේ සායනාංශ. තව නෑ හොඳට තේරෙන්න පටන් ගන්නකොට තේ ෆැක්ටරියක් වගේ වෙනවා. ළම යංකෝම කරගෙන කරගෙන යනකොට ওই කාලයක් ඔගේ සිද්ධ වෙනකොට වෙනදී කවුද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා තේරෙනකොට මොන තාලෙන් ස්තුති කරත් නැති මොන තාලෙන් පින්දුන්නත් නැති මොකද්ද මේ බුදුහාමුදුර අපිට උගන්වන්න හදන්නේ කොච්චර ලේසි සතුටක්ද අපි මේ මේ නහය අල්ලන්න මෙහෙම තියේදී වටින් දාගට මැරෙන්න හදනවා මේ කෙලින් අල්ලන්න පුළුවන්කම තියදී කවුරුත් හිතන්නේ මේ සත්‍ය මේ තරම් ඍජුයි කියලා. අපි කවුරුත් හිතන්නේ මේ සත්‍යට අපි මෙතන ළඟ ඉන්නේ කියලා. හිතනවා නෑ නෑ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ. පාලි භාෂාව හොඳටම දැනගන්න ඕනේ. දසපාරමිත අපිටලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙන්න ඕනේ. මොන කුණුහරුප කතා කරනද කියලා මට නම් තේරෙන්නේ මේ කවුරු දාපු නීතිද? ඒක උත්සාහ කරලා බැලුවා නම් පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර අසාර්ථකයි. නැත් ඒතිෙදි කරනොයි කියන එක ඒක manussත්වයේ ඉක්මවලා ගිය වැඩක්. ඒතර දෙයියොත් වඳිනවලු බ්‍රහ්මයොත් වඳිනවලු ආරණවාසලත් වඳිනවා. මේ මනුෂයාගේ තියෙන මේ කරගෙන යන ගතිය. ඒක නිසා ඒක දෙන්න බෙදා ගන්න. නමුත් අනික් කට්ටිය බාරගත්තේ නැහැ කියලා හිතනක් කරගන්න එපා. මේක එහෙම හෙට්ටු කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මල්ලික කවද්ද යන්නේ? හෙට අනිද ඉන්නවද? එහෙම සවිනාසින්න. අපි 25 වෙනිදා මේ යට සතිපාසල පවත්වනවා. එදාට මේ වැඩමුළුවට නම් එච්චර අදාළ නැහැ. මේ කන්නේ ගුරුකුල විද්‍යාලෙත් 40ක් එනවායි කියලා කිව්වා. ඒකට අපේ සතිපාසල අපි ටිකක් අලුත් වැඩියා කරලා ගන්න හදන නිසා සතිපාසල සම්බන්ධ ඔක්කොමලා ගන්නවා මම ඒ වෙලාවට යටට. එහෙමයි සයන්ස්. එතකොට මේ බාලදක්ෂ කරපු කට්ටියත් එයි එදා මේකේ. යෝග ව්‍යායාමත් උගන්වනවා. ඒ නිසා පොඩ්ඩක් සද්ද වෙයි පොඩි ඕ ටිකක් මේ බිල්ඩින් එක හොල්ලයි. ඒ නිසා අපි මේ උඩ විහාරමළුවේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සතිය පාසලට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඒකට ගිහිල්ලා පිටපැති වලින් ආපු අය අපේ සතිපාසල කොහොමද කරන්න කියලා දැක ගැනීමත් එදා සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සතිපාසල් කරලා තියෙන කට්ටියට මම කියනවා එදාට පැය දෙක මට දෙන්නයි කියලා තුනේ සිට පහ දක්වා සඳුදා 25 වෙනිදා අනික කට්ටිය අපේ භාවනා වැඩ පිළිලේ දෛනික කාලසටහන කරන්න ගියා. හොඳට විනාඩි 10ක් තියෙනවා අපිට මේ අවසරයි ස්වාමීන් වහන්ස කීප දෙනෙක්ම මේ ප්‍රශ්නය නැගුවා නමුත් කවුරුත් ලියන්න කැමති වුණේ නැහැ මේ මේක පර්යංකය හා සක්මන සම්බන්ධව නොවේයි පර්යංකය අවසානයේදී ස්වාමීන් වහන්ස දැන් බලනකොට පර්යංකය අවසానයි කාලය හොඳින් ඒව කොම කරගෙන අන්තිමට මේ හිස මෙහෙම ඉදිරියට නැමිලා තියෙන බවක් ඒගොල්ලන්ට දැනෙනවා කියලා කීප දෙනෙක් මේක කිව්වා. ඉතින් ලියන්නත් අකමැති වුණා. මම ඒක නිසා මෙහෙම වාචිකව ඉදිරිපත් කරන්නේ ඔබ වහන්සේට ඒ පිළිබඳව යම් අදහසක් ලබා දෙන්න කියලා. මම හිතන්නේ මේකේ මේ අලියපු හතර දිනාගෙම ලියවිලා තිනවා. මට එක්ක නිින්ද ගියා, මට එක්ක නිින්ද ගියේ නැහැ කියලා. ඒ වගේ අපි මේ ලෝකේ සමුගන්න වෙලාවක් එනවා. සමුගන්න ගියාට පස්සේ ශරීරයේ ඉරියව්ව වැක්කෙනවා. මේ අපි සාමාන්‍යයෙන් ඉන්නකොට මේ සෙනඟට පේන්න පුම්බගෙන හිටියට නිින්ද ගියාට පස්සේ ඕක හිතවන්න බෑ. කෙරෙන්නේ නෑ ඒක. ඒ නිසා මේ ඒ වෙලාවේදී නිකන් බුලම් බහපු බැලුමක් වාගේ මේ ඉදියව වැක්කිරෙන ගන්නවා. ඉතින් මම ගිහිල්ලා වතා කීප වතාවක් කියලා මට ඒක තත්ත බල විදියට තිබුණා. ඊටසේ ලොකු සාංශයට කිව්වා හැබැයි මම අරදාගත්ත ඔය මොනවා තිබ්බත් භාවනාව අතාරින්නේ නැහැ. ඔළුව සාක්කුවේ දාගෙන හරි භාවනා කරනවා. එක එකන ඇවිල්ලත් කියනවා මට ගැළපෙන්නේ ඔබ වහන්සේ වගේ කෙනෙකුට ඉතින් මං ගැළපෙන්නේ කියන මම කරන මගුලක් නෙවෙයි ඉතින් මේ අල්ප දයන් වගේ ඔළුව මෙහෙම බුරුමෙදි හුන්ත සීති දෙක තුනක් විතර වුණා ඒ මිනිසුන්ට ලැජ්ජා වුණාට මට කවදාවත් ලැජ්ජාවක් ආන්නේ නැහැ ඒක ලොකු සාන්ති මට දවසක් කිව්වා ඒක උනන්දු කරන්න වෙන්නේ නැති මමත් භාවනා කරනකොට සම්පූර්ණ විනාඩි 10ක් විතර වගේ මම මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ හැබැයි නැගිටලා බලනකොට සෑහෙන විදිහට ඉරියව් පැවත්තලා තිබුණා මම ඒ වෙලාවේ මම හිටියේ නැහැ කියලා කියන්නේ අයිරියවෙ හිටියේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී නැගිටට පස්සේ අපි හිතන්නේ ඔළුව විකෘති වෙලා තියෙනවා කියලා පැත්තකට බර වෙලා තියෙනවා කියලා. ඒක පිළිබඳව තමයි කනගාටුවක්ද තියෙන්නේ සතුටක්ද තියෙන්නේ ඒක ඉබේ හදනවද නැත්නම් ඉබේ හැදෙනවද කියන මාතෘකාව පන්දි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ සද්දා වීර්ය සහ සමාධිය දෙක අතර සමතුලිතභාවය. වීර්ය තියෙනවනම් ඒ සමාධිය සම්බර කරනවා. වීර්ය නැතුනොත් එන සමාධිය වැක්කෙන සුළු වෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා ඉන්ද්‍රයන් සම කිරීම හරියට පොළොස් සම්බුලක් වෙනකොට ඒකට දාන දුරුමිලේ සබ ලුණු තිබුණ පළියට දාලා බෑනේ. පදම කියලා එකක් තියෙනවනේ. ඒක යෙදෙනවයි කියලා එකක් තියෙනවනේ පටන් ගන්නකොට යෙදෙනවා. යෙදලිවල ඒ අම්මා ඒක දාලා බල බල කහ ටිකක් පොඩ පොඩ පොඩ පොඩ දාලා තමයි පදම ගන්න. ඒ වගේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තමයි කෙනෙකුට තමන් උපයා ගන්නලද ඉන්ද්‍රිය මේකේ තියෙන්නේ. මේ ඇහැකන දිවනාසය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය තිබුණ පළියට බෑ මේක. දෙක සමබර වෙන්න ඕන. ඒ කම්බේ විදින මිනිස්සයා දිග කුඩ දෙකක් අරගෙන යනවා. නැත්නම් දිග පොල්ලක් අරගෙන යනවා. ත්‍රිලව කම්බේ විදිනකොට වලිග උඩ තියා ගන්නවා. ඒකෙන් තමයි යන වලිගෙන් තමයි ඌ බැලන්ස් එක ගන්න. ඉතින් මේ බැලන්ස් එක නිතරම උපයන්න ඕන එකක්. ඒක මේ කඹේ විදින කෙනාට බැලන්ස් එක හැම වෙලාවෙම හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට අර පොල්ලෙන් තමයි යන්තම් එහෙම කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේක මම දකින්නේ මේ භාවනාව දියුණු වෙනකොට කය අමතක කරන බවට ලකුණක්. මෙතර ළමිස්යන්ඩයි ඉලන්දාරින්ඩයි මේක එච්චර ඒ කියන්නේ ඒක ඒක ලැජ්ජාවට කාරණාවක් වෙනවා. ඒක නිසාම වගේ කියලා කට්ටිය කියන මේ මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ මේ සාමූහික භාවනාව දීලා තියෙනවා. තනියෙන් භාවනා කරන එක අහුවෙන්නෙත් නෑනේ. සාමේ මොග්ගල්ලාන සාංශ භාවනා කරනකොට සාරිපුත්‍ර සාංශය දැක්කලු තනියෙන් භාවනා කරන්න ගිහලා ගල්ලනකට ගිහලා භාවනා කරනවලු කිරනවා. පච්චලායමාන සූත්‍රයේ දේශනා කර ඉතින් සරුවචනන්සේ ඈත ඉඳලා මතක් කරලා තියෙනවා ඔබ කිරණා නේද කියලා. ඒ ඒ ඒ මයි ස්වාමීන් වහන්සේ ඉතිවිස් මොනවා කියන්නේ. ඊට පස්සේ කාරණා හතක් උන්වහන්සේ කියලා දුන්නා. මේක වෙනවා. දොස් කිව්වේ නෑ. මෙන්න මේ මේ උපක්‍රම කරලා බලන්නයි කියලා. ඒ නිසා පළවෙනිම දේ තමයි ඒ කෙනා දන්නවනම් මම මේ හරියට භාවනාව යනකොට දැන් තක්මන් කරනකොට එල්ලෙට ය아가න්න බෑනේ. නිකන් බීවා වගේ එහාට මෙහාට යයි තියෙක වැරද්දක් කියලා ගත්තොත් එහෙම ලක්ම නොකර නිකන් ඉන්නවනේ. එහෙම නෙවෙයි ඒක කරලා කරලා ගියාට පස්සේ දැන් තේරෙනවා මගේ ඇඟ මට ඕන තාලෙට නෑ ඒක ලෙඩක්වත්. මම වාමාන්තික හරි දක්ෂිනාන්තික නෙවෙයි. අධිරාජ්‍යවාදී හරි වාමාන්තික අදහස් තියෙන නිසා පැත්තලා දිනව නෙවෙයි. හැටි මෙහෙම තමයි. ඒක දන්නවනම් සනිබෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක දන්නවනම් මම ඉඳගෙන ඉනකොට මෙහෙම වෙනවයි කියලා ඒකට පිටින් ඉන්න අයට උනත් උදව් කරන්න පුළුවන්. සමහර විටක ඔළුව පාත් වෙලා වගේ පේන ඇත්ත කියලා බලන්න එහෙම නැහැ. ඒ කියන්නේ නිකන් මනස කියනවා පොඩි ඇදයක් තිබ්බත් ඇලවෙන කුරුණක් වගේ පේන. සමහරට හුත්තටම වැක්කෙරිලා තල්ලේ වදිනවා මෙතන. දන්නේ නැහැ. ඒකට ඉතින් ওই වැඩමුළු නායිකාවට කරන්න දෙයක් නැහැ. උගුල ධාන කිරිපොණ්ඩයි මේක තමයි ඇති එනිසා අපේ ප්‍රകൃතිය අපේ ස්වභාවය එළියට එන්න දෙන්න කරන්න යන්න එපා නොත් විශ්‍රාම වෙනවනම් කය අපිට මේ ඕනේ තාලට තියන්න බෑ ඒක ඒ ඒක නිසයි කියන්න පුළුවන් තරම් බිම වාඩි වෙලා ඉන්න යන්න එපා ඇඳට හේතු වෙන්නේ යන්න එපා හේතු වෙලා උනාට පස්සේ ඕකක් වුණොත් හිතන්නේ මේ ඇඳට හේතු වෙනිච්චා උනායි කියලා. ඒකට අපිට පිරිසිදු රෝග මූලය හොයන්න බෑ. රෝග මූලය හොයන්න ඇඟට නිකන් තියලා තියන්න. නිකන් තියලා බලන්න ඒත් එහෙම. එතකොට දන්නවනේ මේ හේත් වෙච්ච නිසා මොකක්වත් නිසා නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් පුළුවන් වෙච්ච හැම වෙලාවකම ලෙඩ තියෙනවා නම් ආසනයක් ගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් සනීපෙච්ච හැම වෙලාවෙම බිම් වාඩි වෙන්න. මේ වාඩි වෙලා කරන්න බලන්න. එතකොට බලත හැකි. මේක ස්වභාවය හැටි ඒක පොඩ්ඩරුවන්නත් වෙනවා. අර ලාභාලම භාවනා කියලා මෙන්න මේ පොඩි මෑණියන්ටත් වැඩිය පොඩි බබෙක් අම්මයි තාත්තයි දෙන්න ළඟ ඉඳගෙන භාවනාවට වරුදු තුනක හතරක ඇති පොඩි එකා තාත්තා මෙතන භාවනා කරන බුරුම තම මෙතන භාවනා අම්මා ගොඩක පොඩි එකා වාඩි වෙලා ඌත් භාවනා කරනවා ඌ මෙහෙම භාවනා කරනකම ඇද්ද කරින්නේ නැහැ ගැස්සි ගැස්සි මෙහෙම ඉත හොතට තේරෙනවා මට තේරෙනවා මේ භාවනා කරනකොට ඇද වෙන බව ආය හදනවා. එහෙම එමීට ගිල විනාඩි 7යි තත්තර 49 යනකොට අම්මා ගොඩකේ එහෙම බුදිය ගන්න. අම්මත් මෙහෙම ඉන්නවා තාත්තට ගාලල්ල. තාත්ත වැත්ත කියලා ඉරිය භාවනා කරන්න යනවා. ඒකෙ පින්නනවා මෙහෙම කැරකිලා කැරකිය ගැස්ස ගැස්ස ඌ විනාඩි 3ක් ෆයිට් එකක් දෙනවා මේ ඉඳගෙන ඉන්න. ඊට පස්සේ මේ ඊපිට දෙකක් කියලා තිබුණා මේ තාත්තා ඉස්සරහව මට මතක නැහැ තාත්තා පැවිදිලාද කියලා ඉස්සරහ පොඩි එකා භාවනා කරනවා. බොහොම ලස්සනට ඉන්නවා. ඊගා කොට විදින පොඩි එකත් පැවිදිලා. තාත්තා ඉස්සරහ අවුරුදු 5ක ඇති. බුරුමේ කරන අය වැඩි ඇත්තටම සරුවෙච්චනාංශ එච්චරම අනුබල දීලා නැහැ. ඒ වැඩේ කරන්න. බුරුමේ ඉන්නවා මේ මේ වගේ ඇති. මුත්තටම පුංචි වයසේ. ඒ ඒක සිවුර ඇඳලා පස්සේ පුදුම තලතුණකමක් තියෙන්නේ මේ පොඩි හාමුදුර පැටවුගේ ඒකල්ල අම්මා වඩාගෙන ඉතින් සෙල්ලම් අර සෙල්ලම් බෝල්නිකට අන්දන්නේ එකේ කැඳු ඒ වගේ අරකයි කොණ්ඩේ කපලා සිවුර පොරවලා ආයෙ නෑ පුදුම තලතුණකමක් තියෙනවා ඉතින් අම්මාගේ ඔඩොක්කේ තියාගෙන ඉන්නවා. ඒක මේ එතකොට ඒ භාවනා කරන පැත්තක් නෙවෙයි. ඒකේ පේන තියෙන సౌందර්යයක්. ඒත් භාවනා කරන්න ගියාම පොඩි උ ටික වේලාවක් අර වගේ ඉඳලා ඉඳලා ඉවර වැඩ. ඒ කියන්නේ Java නැතිකමක්වත් මොනවත් නෙවෙයි. වයසට ගිය කට්ටිය නැති අහන්න කතා කරන දෙයක් නෑ නේ නාකි නාකිච්චාගේ කොහොමවත් අල්ප දයන්න වගේ නිකන් හිටියත් හිටින්නේ. ඉතින් ඒකකොට පාත් වෙනවා. හොරාට ඉස්සලා ඒකේ ගැන වැටපයින්නවා. එහෙනම් ඒ නිසා බාහිර ලැබීම් වාඩිලා කරන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ කයවත් මට ඕන විදිහට හිටින්නේ නෑ. හිටින තාක්කල් භාවනා වෙන්නේ නෑ. එහෙම කියනකොට ඉතනක් වේද මන් දන්නේ. කොහොම හරි මෙහෙම ඉන්න තාක්කල් භාවනාව නෙවෙයි. එතන රංගපෑමක ඉන්නේ මේ ෆොටෝ එකට. අපි ගියාට පස්සේ ප්‍රේමසිරි ආමඳුත් එක්ක අපි දවස් 10ක් භාවනාවක් කරා. ඒ කරපු වෙලාවේදී මෙත්ත විහාරි ස්වාමීන් වහන්සේයිල කිව්වා මේ වීඩියෝ ගත කරන්න ඕනේ. මුළු එකම. මං කැමති උන්නේ නැහැ. මං කිව්වා මාව ගන්න නැතුව මගේ පැත්තේ ඉඳලා මේ පැත්ත ගන්නයි කියලා. දවසක් උත්සාහ කරා. එතකොට මේ සද්ද හරියට ආවේ නැහැ. ඒක නිසා කිව්වා ඒක අසාර්ථක වෙනවා අපි කරන්නේ නැතුව ඉන්නවා කියලා. ඊට පස්සේ මේ මට සැකයක් ආව පේමචිරි ස්වාමීන් වහන්සේ අවසර දීලා තියෙනවද දන්නේ මම එපයි කිව්වා. හිතුවක්කාරකමට පස්සේ හදිස්සිය හම්බෙච්ච ලාග මම ඒ ස්වාමීන්ට කිව්වා නේ ස්වාමීන් සමා වෙන්න මෙමයි ඒ වීඩියෝ කරන්න ආව මම ඒකට අකමැති වුණා. ඔබ වහන්සේ කල්ැතුව අවසර දීලා තිබුණද දන්නේ ඔබ වහන්සේගේ තැන. මට විශ්ුණේ ධම්මජීව හඳුරු කිව්වා. කියලා කිව්වා. ඕගොල්ලෝ ෆොටෝ ගන්නකොට මොකද කියන්නේ ඕගොල්ලෝ කියලා. දැන් 40ක් ඉන්නවා භාවනා කරන අය. ඊට පස්සේ ඒගොල්ලෝ ඉතින් මොනවක්වත් කිව්වේ නැහැ. ඉතින් අපි ස්වාමීන් වහන්සේ නිසා කිව්වා ඔය එක එකන එක එකන ධම්මජීව හඳු කීපේ කිව්වන ඉවරනේ මම ගන්න නැතුව අනික් කට්ටිය ගන්න කිව්වට ඉවරනේ. කැමරාව ගත්තනම් මෙහෙම කරණී ඉන්න තාක්කල් භාවනාවක් නැහැ කිව්වා. රංගපෑමක් තියෙන. භාවනා කරන මනුස්සය ඈතින්ලා බලන්න පුළුවන්. ඒ මනුස්සය එතන නැහැ. ඒ මනුස්සයා මේ පරතෝ සංකල්පෙන් භාවනා කරන පිටේ ඉඳලා බලන්නේ ඉන්නේ සක්මන් කරනකොටත් රංගපාන තාක්කල් මිනිහා ඉන්නවා. අනායාසෙන් යනකොට ස්වයංක්‍රීය යනකොට එතන මනුස්සයා නැහැ. රූකඩේ යනවා. ඉතින් තමයි භාවනා පටන් ගන්න. කොච්චර කල්යයිද කියලා බලන්න සිද්ධ ස්ථානයේ සිද්ධ කරගන්න, සිද්ධි කරගන්න. ඒ ඉරියව්ව සිද්ධි කරගන්න කරලා කරලා කරලා පුරුදු වෙන්න. ඒකයි ඔය දවස් දෙකේ භාවනාවට ආපුවම ස්ථානයේ සිද්ධ වෙනකොටම කාලේ ඉවරයි. ටික කාලය තමයි gedara හරි කමන්න එක සිද්ධි කරගන්න ඕනේ. සිද්ධි කරගත්තාට පස්සේ නිත්‍යපතා කරනකොට ඒ වගේ දේවල් මගහැරලා යන්න බෑ. මොකද පහු වෙනකොට පහු වෙනකොට අර වැක්කිරලා ඉඳද්දි නැගිටට පස්සේ නෙමෙයි. වැක්කිරලා ඉන්නකොටම ඒ වෙලාවටම සීයේනවා. දැන් මං ඉන්නේ ඉරියව්ව හොඳ නැහැ. මං ඉන්නේ ඉරියව්ව ඇද වෙලයි කියලා ඒත් පන්දිසාංශ කියනවා ඉරියව්ව කෙලින් කරන්න යන්න එපා. මෙනෙහි කරන්න කියලා. අරමුණ මෙනෙහි කරනකොට නිකන් බැලුමකට උලන් ගන්නවා වගේ ආය ඇවිල්ලා අර ප්‍රകൃතියට එනවා. ඉතින් ඒක නිසා ඒක භාවනා කරන්න යනකොට එන අතරමඟ ජවනිකාවක් පහු කරන එක හැතැම්ම කණුවක් කියලා කියන්න පුළුවන්. හොඳයි. එන අපි වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. පැයක පමණ කාලයක් අපිට තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවට. මේ මතින් අපේ ප්‍රශ්න විචාරත් වැඩ පිළිනිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීළු දෙනාටම තෙරුවන් සරණයි.